දරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ හැම දිනාම සියලු දෙනාටම රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අදට નિયમિત මාතෘකාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි පසුගිය සතියේ කතා කළේ භාව රූප දෙක පිළිබඳව ඉතින් ඒ පිළිබඳව අපට සාකච්ඡාව සම්පූර්ණයෙන් නිම කරන්නට අවස්ථාවක් වුණේ නැහැ. මහානායක හඳුරන්ගේ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ භාව රූප යටතේ තියෙන එක ඡේදයක් අපි කතා කරලා නිම කළා. ඉතින් තව එහි කොටසක් ඉතිරි වෙලා තියෙන නිසා අද දවසෙත් අපි භාව රූප පිළිබඳවමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි මූලික වශයෙන් කතා කරපු ඡේදය මම මුලින් කියවලා ඉන්නම්. එතකොට අපිට නැවත මේ මතකය අලුත් කරගන්න ඒක උදව්වක් වෙන නිසා. ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපයයි භාව රූප දෙකකි. ලෝකයේ වාසය කරන්නා වූ සකල සත්‍යයන්ගේම ශරීරයන් නිර්මාණය වන්නේ මහා භූතයන්ගෙන්ය. එකම જાතියකට අයත් මහා භූතයන්ගෙන් ඇතිවන ශරීරයන් ස්ත්‍රී පුරුෂ වශයෙන් දෙපරදකින් ඇතිවන්නට යම්කිසි විශේෂ හේතුවක් තිබිය යුතුය. ඒ විශේෂ හේතුව භාව රූපයය. ඒ ඇතිවනුයේ කර්මයනි. සත්ත්ව ශරීරවල පමණක් නොව තෘෂ්ණා වේද ස්ත්‍රී පුරුෂ භේදය ඇත්තේය. ස්ත්‍රීන්ට පමණක් අයත් වූ කරුණු පිළිබඳව ඔවුන් කෙරෙහි ඇතිවන තෘෂ්ණාව ස්ත්‍රී තෘෂ්ණාවය. පුරුෂයන්ට පමණක් අයත් වන කරුණු පිළිබඳ ඔවුන්ට ඇතිවන තෘෂ්ණාව පුරුෂ තෘෂ්ණාවයි. භවයේහි සත්වයාගේ නැවත නැවත ඉපදීමට තෘෂ්ණාවද බලවත් හේතුවකි. අප්‍රහීනත්වයෙන් ස්ත්‍රී තෘෂ්ණා සහගත කර්මයෙන් ප්‍රතිසන්දිය ගෙන දෙන කල්හි ප්‍රතිසන්දි චිත්තය සමගම ස්ත්‍රී භාව රූපේද ඇතිවේ. අප්‍රහීනත්වයෙන් පුරුෂ තෘෂ්ණා සහගත කර්මයෙන් ප්‍රතිසන්දි චිත්තය සමගම පුරුෂ භාව රූපයද ඇති කරනු ලැබේ. ප්‍රතිසන්දි චිත්තේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. ස්ත්‍රීන් කෙරෙහි ඇතිවන කර්ම අප්‍රහීනත්වයෙන් ස්ත්‍රී තෘෂ්ණා සහගත වන බැවින්ද පුරුෂයන් කෙරෙහි ඇතිවන කර්ම පුරුෂ තෘෂ්ණා සහගත වන බැවින්ද ජාතියෙන් ජාතිය ස්ත්‍රීහු ස්ත්‍රීන්වමද පුරුෂයෝ පුරුෂයන්වමද උපදිති. එය වෙනස් වන්නේ එසේ නොවීමට යම් කිසි විශේෂ හේතුවක් ඇති වහොත් පමණි. දැන් ඔතනට එනකන් අපි පසුගිය සතියේ කතා බහ කරා. ඊළඟ ඡේදයෙන් මහානායක හරු පැහැදිලි කරනවා මහා භූත සතරය වර්ණ ගන්ධ රස ඕජා යන උපාදාය රූප සතරය ජීවිත රූපය යන මේ රූප නවය හා එක් වී ස්ත්‍රී භාව රූපේ ඇතිවේ. එසේ ඇතිවන රූප පින්ඩයට ස්ට්‍රීම් හාව දශක කලාපයයි කියනු ලැබේ. එතකොට ඒ ටිකත් අපි පසුගිය සතියේ යම් ප්‍රමාණයකට කතා කළා. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානයත් සමගම රූප කලාප වර්ග තුනක් පහළ වෙනවා. ඒ තමයි කාය දසක, භාව දසක සහ වත්තු දසක. එතකොට එතන භාව දසක කියලා කියන්නේ පටවියාපෝ තේජෝ ආයෝ කියන ප්‍රධාන භූත රූප හතරයි වර්ණ ගන්ධ රස ඕජා කියන උපාදාය රූප හතරයි 8යි එතකොට ඒ යට තමයි සුද්දාෂ්ටක කලාපය කියලා කියන්නේ ඒකට ජීවිතේන්ද්‍රිය රූප එකතු වුනහම 9යි ඒ 9ට ස්ත්‍රී භාව රූප එකතු වුනහම 10යි එතකොට ඒක තමයි භාව දශකය කියලා කියන්නේ එහෙම නැත්නම් ඒ 9ට පුරුෂ භාව රූපේ එකතු වෙනවා එතකොට 10යි එතකොට පුරුෂ භාව රූපය හෝ ස්ත්‍රී භාව රූපය වශයෙන් ඒ ශරීරයේහි ප්‍රතිසන්දි විඥානයත් එක්කලාම ඒ භාව රූප පරම්පරාව ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එතකොට ඒ භාව රූපේ ජනිත වෙන්නේ කර්ම ශක්තිය මතයි. ඒ කර්ම ශක්තියට පුද්ගලයා සතු තෘෂ්ණාවේ ස්වરૂපය බලපාන ආකාරය අපි පසුගිය සතියේ දීර්ඝ වශයෙන් කතා බහ කළා. කියන ලද රූප නවයට පුරුෂ භාව රූපේ එක්වී ඇතිවන රූප පිණ්ඩයට පුම්භාව දසකයයි කියනු ලැබේ. එහෙම නැත්නම් පුරුෂ භාව දසකය. භාව රූප කලාප දෙකෙන් එක් අයෙකුට ඇතිවන්නේ එකකි. එතකොට මේ භාව රූප දෙකක් තිබුණට එක පුද්ගල ශරීරයක එක භාව රූප වර්ගයක රූප කලාප තමයි ඇති වෙන්නේ. ස්ත්‍රී ශරීරයේ ස්ත්‍රී භාව දසක කලාපයේද පුරුෂ ශරීරයේ පුම්භාව කලාපයේද සෑම තන්හිම පැතිර පවතී. ඒවා ශරීරයේ අසවල් තන නැතයයි නොකිය හැකිය. දැන් එතකොට අපි අර ප්‍රසාද රූපාදිය ගැන කතා කරනකොට කතා කළා. ඇහි චක්සු ප්‍රසාද රූප තියෙනවා. ඒ තියෙද්දිම කාය ප්‍රසාද රූපත් ඇහි තියෙනවා. එතකොට කාය ප්‍රසාද රූප හැමතැනම පැතිරලා තියෙන නිසා යම් දෙයක් ඇවිදින් ඇහි හැපුණොත් ඒක ඇහැට පේනව නෙමෙයි ඇහැට ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙන්නේ කාය ප්‍රසාදය ඇහි තියෙන නිසා. ඇහැ රිදෙන්නේ, නලියන්නේ, කසන්නේ ඔක්කොම වෙන්නේ ඇහි කාය ප්‍රසාද රූප තියෙන නිසා. ඒතර ඇහැට ඇහැට රූප ඡායාවන් පෙනෙන්නේ ප්‍රසාද රූපය එහි තියෙන නිසා. එතකොට ඒ දෙවර්ගයේම රූප කලාපෙහි පැතිරී පවතිනවා. අන්න ඒ වගේ තමයි මේ ජීවිතේන්ද්‍රිය රූපය ඊළඟට ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපය මේවත් මුළු ශරීරය පුරාම අර රූප කලාප සමග එකතු වෙලා පැතිරි පවතිනවා. ତර යම් කෙසේ ස්ත්‍රියක් ගත්තොත් ඒ ස්ත්‍රියගේ ශරීරයේහි ස්ත්‍රී භාව රූප කලාප. ඒතර රූප කලාපයක් කියන්නේ අර රූප 10 එකට එකතු වෙලා හැදිලා තියෙන ස්ත්‍රී භාව රූප කලාප අසවල් තැන නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සෑම තැනකම විසිරී පැතිරී පවතිනවා. ඒතර පුරුෂයාගේ ශරීරයේ පුරුෂ භාව රූප අසවල් තැන නැතය කියලා කියන්න බෑ. ශරීරය පුරාම විසිරී පැතිරී පවතිනවා. භාව රූප ස්ත්‍රී පුරුෂ ස්වභාවයන් ඇති කරන බීජයන් වැනිය මහා භූතයන්ගෙන් හැදෙන අඹගස අඹ ඇටයට අණුව හැදෙන්නාක් මෙන්ද මහා භූතයන්ගෙන්ම හැදෙන කොස් ගස කොස් ඇටයට අණුව හැදෙන්නාක් මෙන්ද ස්ත්‍රී භාව රූපයෙන් නැමැති බීජයට අණුව ස්ත්‍රී ශරීරයද පුරුෂ භාව රූපයෙන් නැමැති බීජයට අණුව පුරුෂ ශරීරයද ඇතිවේ එතකොට දැන් අඹ ගහක් කොස් ගහක් ගත්තන් පස්සේ ඒ අඹ ඇටේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන මේ සුද්ධාෂ්ටක කලාප. ඊළඟට කොස්සටේ ගත්තාම ඒ කොස්සටේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන මේ සුද්ධාෂ්ටක කලාප. එහෙමනම් එකක් අඹ වෙන්නත් එකක් කොස් වෙන්නත් හේතුව මොකක්ද? ඒ ගහට ආවේනික වූ මුල් ගසෙන් උරුම වුණු යම්කිසි ජීව ගුණය ඇති විශේෂ රූප කොටාසයක් එහි අන්තර්ගත වෙලා තියෙනවා. ඒකට තමයි අපි බීජ කියලා කියන්නේ. එතකොට බීජ නියාමයේ මත ඊට අනුරූපී රූප කොටාස තමයි නිර්මාණය කරන්නේ. එතකොට පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේවා එකම වුණාට ඒවා සම්මිශ්‍රණය අනුව වෙනස් වෙනස් තත්ත්වයන් ඇති කරනවා. අපි මීට ඉහතදීත් කතා කළා ලෝහ වර්ග ගත්තාම යකඩ කියන්නේ ලෝහයක් රත්තරන් කියන්නේ ත්‍රිදී කියන්නේ පිත්තල කියන්නේ තඹ කියන්නේ මේ හැම එකක්ම ලෝහ. එතකොට ලෝහ ඌ එකම ද්‍රව්‍ය එක් එක් ආකාරයෙන් වෙනස් වෙන්නේ කොහොමද? ඒවාෙහි කර්මජ රූප නැහැ, චිත්තජ රූප නැහැ, ආහාරජ රූප නැහැ, පවතින ඍතුජ රූප පමණයි. එතකොට ඍතුජ වශයෙන් ඇති කරන අර රූප කලාපවල යම් යම් වෙනස්කම් මිශ්‍රණයේ වෙනස්කම් ඇති කිරීම තුළ තමයි අර වර්ණය, ගන්ධය, රසය, ඕජාව මේ සියල්ලක්ම වෙනස් තත්ත්වයන්ටපත් කරන්නේ. අන්න ඒ වගේ තමයි යම්කිසි ගසකින් අඹ හැදෙන්නටත් යම්කිසි ගසකින් කොස් හැදෙන්නටත් මේක කොස් ගසය මේක අඹ ගසය කියන වෙන්කිරීම කරන්නේ එහි යෙදෙන රූප කලාපවල විවිධත්වය මත. අන්න ඒ වගේ තමයි යම්කිසි සත්ව ශරීරයක පුරුෂ භාවය ගැනීම සහ ස්ත්‍රී භාවය ගැනීම කියන මේ කාරණේදී අර අඹ ගසෙන් මුල් අඹ ගසෙන් ඇතිවෙන බීජ ශක්තිය ඊළඟ ගස අඹ බවට පත් කරන්නාසේ කොස් ගහෙන් ලැබෙන බීජ ශක්තිය ඒ බීජයෙන් උපදින ගහ කොස් ගසක් බවට පත් කරන්නාසේ ඊළඟට වැලද වරකද කියලා ඒ වෙනස අනුව ඊළඟට හැදෙන ගහේ ස්වરૂපය වෙනස් වෙනවා. අන්න ඒ වගේ ඒ බීජ නියාමය ක්‍රියාත්මක වෙන්න වගේ තමයි ස්ත්‍රී පුරුෂ ශරීරවල ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප වල හරියට අර බීජයක් වගේ තමයි ඒ ශරීරය සම්පූර්ණයෙන් ඒ ස්වરૂපයට පමුණවනවා. භාව දශක කලාප ශරීරයේ සෑම තැනම පැතිර ඇතද ස්ත්‍රී පුරුෂ භේදය වඩා ප්‍රකට කරන ශරීරාවයවල ඒවා වැඩි වශයෙන් ඇතයයි සිතිය හැකිය. ତර මුළු ශරීරය පුරාම ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප තියනවා. හැබැයි මේ ස්ත්‍රියක්ගේ මේ පුරුෂයෙක් කියලා හඳුනා ගන්නට තියෙන විශේෂ අවයවවල ඒ ස්ත්‍රී භාව රූප සහ පුරුෂ භාව රූප වැඩිපුර තියනවායි කියලා හිතන්න පුළුවන් කියලා නායක හඳුරු පැහැදිලි කරනවා. ලෝකේහි පුරුෂ පුරුෂ ස්වභාවය මද ස්ත්‍රීන් වැනි පුරුෂයෝද වෙති. ස්ත්‍රී භාවයෙන් මද පුරුෂයන්සේ ක්‍රියා කරන ස්ත්‍රීහුද වෙති. ඊට හේතුව ඔවුන්ගේ ශරීරවල භාව රූප කලාප මද වීමයි සිටිය හැකිය. තරණායක හඳුර මේක මේ උන්වහන්සේට තියෙන අභිධර්ම ඥානයේ මත උන්වහන්සේ මෙතන කියනවා මෙන්න මේ විදිහට හිතන්න පුළුවන්. සමහර ස්ත්‍රීන් ඉන්නවා පුරුෂයෝ වගේ කටයුතු කරනවා ස්ත්‍රී ගති අඩුයි. ඒ වගේම සමහර පුරුෂයෝ ඉන්නවා පුරුෂ ගති අඩුයි ස්ත්‍රීන් වගේ ක්‍රියා කරනවා. එහෙම වෙන්න හේතුව ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප පිහිටලා තිබ්බට ඒ භාව රූප වල ක්‍රියාකාරී බව බොහොම දුර්වල මට්ටමින් තියෙනකොට ඊට වඩා වෙනස් ස්වરૂපයන් ප්‍රකට වෙන්නට පුළුවන් කියන එක. ගස්වැල් වලද ස්ත්‍රී පුරුෂ භේදයක් ඇති බව කියති. අභිධර්මයේ දක්වන මේ භාව රූප වනා භාව රූපේ වනාහි සප්ත ශරීරවල මිසින් බැහැර නොලැබේ. අවිඥානික වස්තුවල ඇති ස්ත්‍රී පුරුෂ භාවය අනෙකක් විය යුතුය. එතකොට දැන් සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවේදී කතා කරනවා මේ ගස් කොළන් වලට පවා ස්ත්‍රී පුරුෂ ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ මල් වලටත් තියෙනවා ස්ත්‍රී පුරුෂ ස්වභාවය. ඒ නිසා අර පුරුෂ ස්වභාවයේ ඇති මල් වල කවදාවත් පළ හටගන්නේ නැහැ. ඒවා මල් හැදිලා හැලිලා යනවා. හැබැයි අර ස්ත්‍රී ස්වરૂප ඇති මල් වලින් තමයි ඒ gediya හැදෙන්නේ. හැබැයි ඒ gediya හැදෙන්න අර පුරුෂ ස්වરૂප මල් වල පරාගණයක් තියෙන්නට ඕන. දැන් අපිට පේනවා සමහර වැල්වල ගෙඩි හැදෙනකොටත් ගස්වල ගෙඩි හැදෙනකොට දැන් අපි හිතමු වට්ටක්ක වැලක මල් පිපෙනකොට සමහර මල් හැදෙනවා පුංචි ගෙඩියක් වගේ ඇවිදින් ඒකාගින් මල පිපෙනවා. සමහර ඒවා තියෙනවා එහෙම මොකක්වත් නැහැ නිකම්ම මලක් විතරක් පිපෙනවා. එතකොට නිකම්ම හැදෙන මල තමයි පුරුෂ ස්වરૂප ඇති මල. අර පොඩි ගෙඩියක් එක්කලා හැදෙන මල තමයි ස්ත්‍රී ස්වરૂප ඇතිමල. එතකොට මේ දෙක එකට පරාගණය වීමෙන් තමයි අර වට්ටක්ක ගෙඩිය මෝරලා හැදෙන්නේ. එතකොට ඒ නිසා භෞතික විද්‍යාවට අනුව පැහැදිලි කරනවා මේක පුරුෂ ස්වરૂප ඇති මලක් මේක ස්ත්‍රී ස්වરૂප ඇති මලක්. අන්න ඒ වගේ මල්වල එතකොට ගහ කොළවල මේ හැම තැනකම වගේ ජීව ශෛල ඇති තැනක ස්ත්‍රී පුරුෂ ප්‍රභේදයන් හඳුනා ගන්නවා. නමුත් ඒ ගස් කොළන් වල ආදී ඇති වෙන්නේ ඍතුජ රූප කලාප පමණයි මේ කියන භාව රූප එහි ඇති වෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ අභිධර්මයට අනුව. ඒවා ස්ත්‍රී පුරුෂ ස්වરૂප හඳුනාගන්නේ අර පළදරන්නට උපකාර වෙන ආකාරය මතයි. හැබැයි මේ ස්ත්‍රී පුරුෂ ශරීරවල සත්ත්ව ශරීරවල ඇති කරන මේ తত্ত্বය ඒ પરම්පරාව ජනිත කරන්න පමණක් නෙමෙයි ඒ ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙන කර්ම ශක්තියෙන් හටගන්න රූප කොටාසයක් තියෙනවා. ඒක තමයි භව රූප කියලා කියන්නේ. එතකොට අර භෞතික ද්‍රව්‍යවල ගහකොළ ආදීෙහි තියෙන ස්ත්‍රී පුරුෂ භාවය කියන එක මේ භව රූප නිසා හටගත්තු එකක් නෙමෙයි. ඒ මොකද භව රූප කියනවා කර්ම ශක්තියෙන් හටගන්න ගහකොළ ආදියට කර්ම ශක්තියෙහි බලපෑමක් කොහෙත්ම ඇති වෙන්නේ නැති නිසා. අ ඉත්ත්‍ත්‍රිය පුරුසින්ද්‍රිය යන මේවාද ස්ත්‍රී පුරුෂ භාව රූප දෙකට ව්‍යවහාර වන නම්ය. දම් සංගුණ පෙළෙහි ඉත්ත්‍ින්ද්‍රිය විවරණය කර තිබෙන්නේ ඉත්තිලිංග, ඉත්තිනිමිත්ත, ඉත්තිකුත්ත, ඉත්තාකප්ප, ඉත්තත්ත, ඉත්තිභාව යන මේවාට හේතු වන ධර්මය ඉත්ත්‍ින්ද්‍රයය කියයි. පුරුෂ ඉන්ද්‍රිය විවරණය කර තිබෙන්නේ පුරුෂ ලිංග, පුරුෂ නිමිත්ත, පුරුෂ කුත්, පුරුෂාකප්ප, පුරුෂත්ත, පුරුෂ භාව යන මේවාට හේතු වන ධර්මය පුරුෂ ඉන්ද්‍රිය කියයි. ඒ ධම්ම සංගිනේ ප්‍රකරණ අට කතාවේ මේක පැහැදිලි කරලා තියෙන විදිහ ගැන නායක හඳුරුක් කියන්නේ සහ ධර්ම සංගිනේ ප්‍රකරණෙහි පැහැදිලි කරන විදිහ. ධම්සඟුණු ප්‍රකරණයේ හේන ලිංග නිමිත්ත කුත්ත ආකප්ප යන වචනවල අර්ථ ඒ ඒ ආචාර්යවරයන් විසින් දෙතුන් ආකාරයකට දක්වා තිබේ. ඒ කියන්නේ මේවා සම්බන්ධව යම් මේ වචන අර්ථ පිළිබඳව ආචාර්ය මත යම් යම් වෙනස් ආකාරයෙන් පවතිනවා. ලිංග යනු ප්‍රධානාංග වූ මහ සටහනයි. ඒතර ලිංග කියලා කියන්නේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හඳුනා ගන්න තියෙන ප්‍රධාන සටහනට කියනවා ලිංග කියලා. ඇත්තටම ලිංග කියලා හඳුන්වන්නේ සටහන කියන එක. දැන් අපි හිතමු විනයේ තියෙනවා ශ්‍රමණ ලිංග. ශ්‍රමණ ලිංග කියලා කියන්නේ පැවිද්දෙක් හැටියට හඳුනා ගන්න තියෙන ප්‍රධාන සටහන. මොකද්ද පැවිද්දෙක් හඳුනා ගන්න ප්‍රධාන සටහන? සිවුර. එතකොට කෙස් කැපීම කියන එක ගිහියොත්ටත් කරන්න පුළුවන්. එතකොට නමුත් ඇඳුමෙන් තමයි සිල් රැකීම ආදිය ඒක මනස අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාවලියක් ප්‍රධාන වශයෙන් ලෝකයා විසින් මේ පැවිද්දෙක් කියලා හඳුන්වා හඳුනාගන්නේ චීවරය නිසා. එතකොට යම්කිසි පැවිද්දෙක් විශේෂයෙන් සාමණේර භික්ෂුවක් නොසුදුසු දෙයක් කළොත් ඒ කියන්නේ පංචානන්තරේ පාප කර්මයක් කළොත් ඊළඟට භික්ෂුණී දූෂණයක් වගේ කළොත් ඒ ඊළඟට සංඝ භේදය සඳහා ක්‍රියාත්මක වුම අන්න ඒ වගේ බරපතල සංඝ සංස්ථාවට හානි සිද්ධ වෙන විදිහේ බරපතල හානියක් කළොත් ඒ සාමාන්‍යයෙන් පැවිද්දා ලිංගනාසනාවෙන් නාසනේ නැසිය යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. ලිංගනාසනාව කියලා කියන්නේ සිවුර අයින් කරන්න. එයාගේ සම්පූර්ණ සිවුර අයින් කරන්න. එයා පැවිද්දෙක් හැටියට තවදුරටත් ඉන්න සුදුසු නැහැ. එතකොට ඒක තමයි ලිංගනාසනාව කියලා කියන්නේ. එතකොට මොකද ශ්‍රමණයා කියලා පැවිද්දා කියලා හඳුනා ගන්න ප්‍රධාන සටහන තමයි ශ්‍රමණ ලිංග කියලා කියන්නේ. එතකොට ශ්‍රමණ ලිංගය ඕ චීවරය අයින් කළාම එතකොට පැවිද්දෙක් කියන සටහනක් නැහැ. ඒතර ඒක තමයි බරපතලම දඬුවම හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. එතකොට උපසම්පදා භික්ෂුව උනත් ඒ විදිහට කරන්නට විනයේ දක්වලා තියෙනවා. නමුත් දැන් ගැටලුව වෙලා තියෙන්නේ ලංකාව වගේ රටවල්වල සිවිල් නීතියක් තියෙනවා. ඒ සිවිල් නීතියේ ස්වභාවය තමයි යම්කිසි කෙනෙකුට Tamanට අසාධාරණයක් වුණා, Tamanගේ මානව හිමිකම් කඩ වුණා කියලා ඕනනම් තව කෙනෙක් කර Tamanට කරපු බලපෑමක් පිළිබඳව නඩු මගට යන්න පුළුවන්. ඒ නිසා විනයේ තියෙනවා සිවුරු හරවා යවන්නට පුළුවන් ඒ ආචාර්යවරුන්ට. නමුත් ආචාර්යවරු නැත්තම් නිකායේ හාමුදුරුව එකතු වෙලා තීරණයක් අරගෙන සිවුරු හරවලා යවන්න පුළුවන්. ඉතින් ගැටලුව තියෙන්නේ වර්තමානයේ එහෙම සිවුරු හරවලා යවුවොත් ඒ භික්ෂුවට පුළුවන්කම එහෙම නැත්නම් ඒ තැනැත්තාට පුළුවන්කම තියෙනවා ගිහිල්ලා මේ නඩු මගකට යන්න මම මගේ කැමැත්තෙන් මං සිවුර හිටියේ මේ අය බලහත්කාරයෙන් මගේ සිවුර ගැලෙව්වා මගේ මාන හිමිකම් කඩ වුණා කියලා නීති මගට ගියොත් එතකොට සිවිල් නීතියට අනුව අර සිවුර අයින් කරපු වික්ෂුව වැඩිකරුවෙක් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ සිවිල් නීතියක් ක්‍රියාත්මක වෙන නිසා තමයි අද මේ ගොඩාක් නොකටයුතුකම් කරන චීවරය දරන්නට සුදුසු නැති ශ්‍රමණ ලිංගයෙන් පෙනී සිටින්නට සුදුසු නැති අය ගොඩක් දෙනාද චීවරය දරාගෙන ඒක තමන්ගේ අයිතියක් තමන්ට සිවුර දරාගෙන ඕන දෙයක් කරන්න පුළුවන් ආදි වශයෙන් වහසිබස් කියමින් ඒගොල්ලන්ට හිතූ හිතූ දේවල් කළා වුණත් නිකායෙන් අයින් කරනවා ඇරෙන්න ඉන් එහාට සිවුරු ගලවලා අයින් කරන්න පහසු නැත්තේ ඉතින් එහෙම කළොත් අර වගේ නීති මගට යාමේ ඉඩ කඩක් තියෙන නිසා ඒ නිසා තමයි අද සමාජයේ ගොඩාක් මේ වික්ෂුන් වහන්සේ හැල්ලුවට ලක් වෙන විදිහට විපරීත දේවල් විපරීත දේවල් අපිට සංඝ සංස්ථාව තුළ පෙනෙන්නේ එහෙම නැත්නම් ඒවා निराකරණය කරන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් වර්තමානයේ වික්ෂුන් වහන්සේලා දැන් රජයන් කීපයකින්ම ඉල්ලීම් කරලා තියෙනවා. ඒවට අවශ්‍ය මූලික කෙටුම්පත් ආදී සකසලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ වැරදි කරන භික්ෂුන් වහන්සේලා චීවරය ඉවත් කරලා නැවත පැවිදි නොවන හැටියට පැවිදි වෙන්නට බැරි වෙන හැටියට නීතියෙන් තහනම් කරලා ඒ අය මේ ශාසනයෙන් අයින් කරන ක්‍රමයක් සකසන්නට කියලා. ඉතින් ඒක පහසු වැඩක් නෙමෙයි. ඒ එහෙම කරන්න ගියන් පස්සේ විවිධ ගැටලු ගොඩක් මතුවෙනවා. ඉතින් එහිදී ප්‍රධාන වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර විනිවිද භාවය. ඒ කියන්නේ කෙනෙකුට චෝදනා කරලා යා විනාශ කරන්න කියන පදනම නෙමෙයි ශාසනය සුරක්ෂිත කර ගැනීම සහ ඒතනත්තාටත් සිවුර දරාගෙන හිටියයි කියලා ලොකු යහපතක් එතනින් එහාට වෙන්නේ නැහැ. ඒතර ඒතනත්තාට සිද්ධ වෙන ඒතනත්තා එතකොට පැවිද්දෙකුට සුදුසුකම් නැතුව චීවරය දරාගෙන පැවිද්දෙක් හැටියට පෙනී සිටීම නිසා ඒතනත්තාටත් හානියක් වෙනවා ශාසනයටත් හානියක් වෙනවා. ඉතින් පැත්තම් වළක්වන්නටයි බුදුරජාණන් වහන්සේ වගේ ක්‍රම දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ කොටස අමතරව මම මේ කිව්වේ ලිංග කියන වචනේ පැහැදිලි කරන්න. ඒතකොට ලිංග කියලා කියන්නේ යම් කිසි කෙනෙක්ව හඳුනා ගන්නට තියෙන ප්‍රධාන අංගය. එතකොට ශ්‍රමණ ලිංග කියලා හඳුන්වනවා පැවිද්දා හඳුනා ගන්න තියෙන චීවරයට. ඒක තමයි පැවිද්දෙක් හඳුනා ගන්න තියෙන ප්‍රධාන අංගය. ඉතින් අන්න ඒ වගේ ස්ත්‍රී ශරීරයක හෝ පුරුෂ ශරීරයක ස්ත්‍රී ලිංගය, පුරුෂ ලිංගය කියලා භාවිත කරනවා. මේ තනත්තා පුරුෂයෙක්ගේ මේ තනත්තා ස්ත්‍රියක්ගේ කියලා හඳුනා ගන්න තියෙන ප්‍රධාන සටහන හඳුන්වනවා ලිංග කියලා. නිමිත්ත යනු ප්‍රත්‍යංග වූ කුඩා සටහනයි. එතකොට නිමිත්ත කියලා කියන්නේ කුඩා කුඩා සටහන් මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් කියලා හඳුනා ගන්න තියෙන ප්‍රධාන සටහනට අමතරව අනිත් කුඩා සටහන් වලට කියනවා නිමිති කියලා. කුත්ත යනු ක්‍රීඩා ලීලාදී ක්‍රියා විශේෂය. එතකොට කුත්ත කියන නම භාවිත කරලා තියෙනවා යම්කිසි ශරීරයක ක්‍රීඩා කිරීම ඒ වගේම ශරීර අංග ප්‍රත්‍යංග හැසිරීමේ ලාලිත්‍ය ආදියට උපකාර වෙන විශේෂය. දැන් ස්ත්‍රියක් ගත්තහම ස්ත්‍රියගේ ස්ත්‍රී ලාලිත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ ස්ත්‍රියක් හැසිරෙන විදිහ, ඇවිදින විදිහ, කතා කරන විදිහ, ක්‍රීඩා කරන විදිහ මේ හැම තැනකදීම ඒ විශේෂතාවයන් ස්ත්‍රී ස්වરૂපයන් ප්‍රකට කරනවා. ඒක තමයි මෙතනදී හඳුන්වන්නේ. ඊළඟට ආකප්ප ආකප්ප යනු ගමනාදී ආකාරය. එතකොට ගමන් බිමන් ගමන් කරනකොට ආදී එහි පවතින රටාව ආකාරය පුරුෂයෙක් ගමන් කරන විදිහට නෙමෙයි ස්ත්‍රියක් ගමන් කරන්නේ ස්ත්‍රියක් ගමන් කරන විදිහට නෙමෙයි පුරුෂයෙක් ගමන් කරන්නේ. ඒ ආකාරය තමයි ආකප්ප එතකොට මේ පරමත්ත දීපණේ නම් වූ අභිධර්මාර්ථ සංග්‍රහ වර්ණනාවෙහි ඒ වචන විස්තර කරන ලද ආකාරය. අටුවාවෙහි භාව රූපයන්ගේ ලක්ෂණය වශයෙන් දක්වා තිබෙන්නේද ලිංග නිමිත්ත කෘත්‍යාකල්පයන්ට හේතු වන බවයි. එතකොට ඒ අටකතාදී තියෙන පැහැදිලි කිරීමක් කළේ. ඊළඟට ප්‍රධාන මාතෘකාවක් හැටියට නායක හඳුරු මෙහිදී දක්වන ලිංග පරිවර්තනය. දැන් අපි අතීත කාලේ බුද්ධ කාලෙත් අහලා තියෙනවා වර්තමානෙත් අපිට කලින් කල අහන්නට ලැබෙනවා සමහර ස්ත්‍රීන් පුරුෂයන් බවට පරිවර්තනය වුණාය සමහර පුරුෂයන් ස්ත්‍රීන් බවට පරිවර්තනය වුණායි කියලා. ඉතින් වර්තමානයේ ඒකට තව ක්‍රම තියෙනවා ශල්‍ය කර්ම කරලා ඒ අයගේ බාහිර ස්වરૂපේ පරිවර්තනය කර ගැනීමේ අවකාශයක් අද භෞතික විද්‍යාත්මක දියුණුව එක්කලා ගොඩනැගිලා තියෙනවා. එතකොට ඒවා සම්බන්ධව විවිධ රටවල් වල නීති රීති තියෙනවා. දැන් අපේ රටේ වුණත් ওই පහුගිය කාලේ බලවත් සේ ආందోලනයට ලක්ුණේ ඒ වගේ යම් යම් අදහස් උදහස් සමාජගත කිරීම නිසා ඇතිවෙච්ච අර්බුද ටිකක් තමයි පහුගිය කාලවකවානුවේ අපට අහන්න දකින්න ලැබුණේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ පවා ඊට ඉස්සරත් ඒ කාලෙත් අදටත් අනාගතයටත් හැම කල්හිම ස්ත්‍රී ස්ත්‍රියක් හැටියට ප්‍රධාන වශයෙන් වෙන්කොට හඳුනා ගන්න පුළුවන් අය පුරුෂයෙක් හැටියට ප්‍රධාන වශයෙන් වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් අය වගේම ඊට වඩා වෙනස් වූ ස්වરૂපයන් කායික වශයෙන් උස් පහත් ස්වභාවයන් ඇති අය එදත් අදත් කවදත් සමාජයේ ඉඳලා තියෙනවා. එතකොට බුදුදහමේ ඒවා පහත් කොට හඳුන්වනවා නෙමෙයි. නමුත් පැවිදි කිරීමේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දක්වලා තියෙනවා ඒ ආකාරයට ලිංග විකෘතීන් තියන අය පැවිද්දට නොගත යුතුයි කියන බව. එතකොට ඒ අය විශේෂ නම් වලින් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙනවා. එතකොට දැන් මේ ලිංග පරිවර්තනයයි කියලා කියන්නේ අර විදිහේ විකෘති ස්වરૂපයකටපත් වීම නෙමෙයි පුරුෂයෙක් හැටියට හිටපු කෙනා ක්‍රමානුකූලව ස්ත්‍රී ස්වરૂපයට කය පරිවර්තනය වෙනවා. ඉතින් ඒක ඒ තරත්තගේ වැරද්දකුත් නෙවෙයි වෙන කාගේවත් වරදකුත් නෙවෙයි. ඒක කර්ම කර්මානුරූපව සහ මානසික தත්වයන් එක්කලා ඒ தත්වේ ගොඩ නැගෙන්නට පුළුවන්. ඒ වගේම තමයි යම් ස්ත්‍රියක් හැටියට හිටපු කෙනෙක් ක්‍රමානුකූලව පුරුෂ භාවයට පත් වෙන්නට පුළුවන්. ඉතින් මේ தত্ত্বය සමහර අවස්ථාවලදී බරපතල කර්ම හේතු කොටගෙන ශනිකව සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. ඒ විදිහට කර්ම විශේෂයෙන් අකුසල කර්ම හේතු කොටගෙන පුරුෂයෙක් වහාම ස්ත්‍රීත්වයටපත් වෙච්ච අවස්ථා ධර්මයේ කියවෙනවා එහෙම නැත්නම් අපේ ශාසන ඉතිහාසයේ කියවෙනවා ඒ තමයි ප්‍රධාන වශයෙන්ම සෝරෙය්‍ය සිටුවරයා පිළිබඳ. එතකොට සෝරෙය්‍ය කියලා කියන්නේ සිටු පුත්‍රයෙක්, සිටු කුමාරයෙක්. එතකොට ඔහු විවාහ වෙලා ඔහුට දරුවෝ දෙන්නෙකුත් හිටියා. දිනක් යාළුවොත් එක්කලා ජල සඳහා ගංගාවට යනකොට මහා කච්චායන මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩින්නට උන්වහන්සේ සිවුරු පෙරවනවා. එතකොට සිවුර ලෙහලා මේ විදිහට දෙවුර පෙරවන්නට සකස් කරගන්නකොට උන්වහන්සේගේ උඩුකය කොටස निराවරණව තිබුණා තාම සිවුර සකසමින් ඉන්න නිසා. එතකොට උන්වහන්සේ ඊටාම චවි වර්ණය කියන්නේ උන්වහන්සේගේ සමේ පැහැය බොහොම රන්වන් පැහැ ඇති නිසා තමයි උන්වහන්සේ කච්චායන කියන නමෙන් හඳුන්වලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ නම තියලා තියෙන්නේ ඒ සමේ තියෙන රන්වන් පැහැ නිසා කියලා කියනවා. ඉතින් උන්වහන්සේගේ රන්වන් පැහැයත් එක්කලා උන්වහන්සේගේ රූප සම්පත්තිය බොහොම ප්‍රසාදජනකයි. දැන් මේ සෝරීය සිටුවරයා උන්වහන්සේගේ උඩුකය නිරාවරණය වෙලා දකිනකොට එකවරම මේ රහතන් වහන්සේගේ රූප సౌందර්ය පිළිබඳව තෘෂ්ණා සහගත රාග සහගත හැඟීමක් අර සෝරීය සිටුවරයාට ඇති වුණා. ඇති වෙලා සෝරීය සිටුවරයාට එවේලෙම හිතුණා මේ භික්ෂුව මගේ බිරිඳ වුණා නම් කොච්චර වටිනවද? එහෙම නැත්නම් මගේ බිරිඳට මේ වගේ රූප సౌందර්යයක් තිබුණා නම් කොච්චර වටිනවද? එතකොට දැන් මේ සිතුවිල්ල ඇති උනේ රහතන් වහන්සේ නමක් සම්මා. එතකොට ඒ නිසා ඒකේ කර්ම වේගය කොච්චර බලවත් වුණාද කියනවනම් දැන් වෙනත් අය වෙනත් පුරුෂයන් ස්ත්‍රී ස්වරූපයටපත් වෙන්න බොහෝ කාලයක් ගත වෙනවා අනුක්‍රමයෙන්. ඒ ලිංග පරිවර්තනය වීමේ ක්‍රියාවලියට. හැබැයි සෝරය සිටුවර යන කර්ම වේගයත් එක්ක ලස්සනකින් ස්ත්‍රී ස්වરૂපයටපත් වුණා. ඉතින් ඊට පස්සේ දැන් යාළු මිත්‍රයොත් එක්කලා අපහු යන්නත් බෑ, ජල ස්නානය කරන්නත් බෑ, අපහු ගෙදර යන්නත් බෑ. ඔහු එතනින්ම අර යාළුවන්ට නොපෙනීම පැනලා යනවා. ඊට පස්සේ ගිහිල්ලා වෙනත් නගරයකට යන කරත්ත සමූහයකට එකතු වෙලා ඒ නගරයට ගියාට පස්සේ පස්සේ අර කරත්තවල ඉන්න අය මේ හොඳ ලස්සන රූප සම්පන්න කාන්තාවක් කියලා ඒ නගරයේ සිටුවරයාට හඳුන්වලා දෙනවා. හඳුන්වලා දුන්නන් පස්සේ ඒ නගරයේ සිටුවරයා විවාහ යෝජනා කරනවා. ඉතින් විවාහ යෝජනා කළාම දැන් වෙච්ච සිද්ධිය කියන්නත් බෑ. ඒ නිසා හොඳම දේ තමයි සැඟවිලා ඉන්න මේ විදිහට විවාහයක් කරගෙන ඉන්න එක කියලා ඔහු ඒකට ඇය ඒකට කැමති වෙනවා. කැමති වුණාට පස්සේ දැන් ඒ සිටුවරයා විවාහ කරගන්නවා. විවාහ කරගෙන ඒ කාන්තාවක් හැටියටත් මේ සොරිය සිටු දියණිය එතකොට ඒ සිටු දියණියට දරුවෝ දෙන්නෙක් ලැබෙනවා. ඊට පස්සේ ඔහම කාලයක් ගත වෙනකොට තමන් ජීවත් වෙච්ච සවැත් නුවර ඉඳලා මිත්‍ර සිටුවරයෙක් එනවා ඒ අනිත් නගරයට තමන් ජීවත් වෙන නගරයට ඊට පස්සේ ආවට පස්සේ ඔහුට දැන් මේ සොරිය සිටුවරයද මේ ඉන්නේ කියලා හඳුනා ගන්නට බෑ. නමුත් මොහොත ඇයට පුළුවන් අර තමන්ගේ මිත්‍රයව හඳුනාගන්න. ඊට පස්සේ කතා කරලා සවැත් නුවර තොරතුරු ඇහුවා. අහලවලා තමන්ගේ පවුලේ තොරතුරුත් ඇහුවා. ඇහුවට පස්සේ අර සිටුවරයා කියනවා ඉතින් හරිම කනගාටුදායක සිද්ධියක් සිද්ධ වුණේ. මේ මෙහෙම යාළුවොත් එක්කලා නාන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් ගඟේ ගහගෙන ගියාද, කිඹුලෙක් කාලා ගියාද, මොකක් වුණාද කියලා ආරංචියක් නැහැ. මලමිනියවත් හොයාගන්න බැරි වුණා. ඉතින් මව්පියෝ බිරිඳ හඳලා වැළපිලා ඒ අය මේ අවසානයේ මේ මලබත දීලා මියගිය කෙනෙක් හැටියට ඒ කරන්න තියෙන චාරිත්‍ර වාරිත්‍ර સિદ્ધ කළා. ඉතින් ඒ හරියම දුකින් ඉන්නවා කියලා කිව්වා අර සෝරේ සිටුවරයා ගැන විස්තර අහපුවා. එතකොට මේ කාන්තාව අර තමන්ගේ මිත්‍රයාට කිව්වා ඒ සෝරීය සිටුවරයා තමයි මම කියලා. ඉතින් එහෙම කිව්වහම අර සිටුවරයට දැන් අදාහ ගන්න බෑ. ඉතින් සෝරේ සිටුවරය කියන්නේ පුරුෂයෙක් නේ. දැන් මේ කාන්තාවක් නෙමෙයි කියන්නේ. ඊට පස්සේ දැන් මේ කාන්තාව අර වෙච්ච සිද්ධිය කිව්වා. කිව්වට පස්සේ අර සිටුවරයා කිව්වා ඇයි මෙතෙක් කාලයක් මේක මට නොකිව්වේ? කච්චායන මහරහතන් වහන්සේ කියන්නේ අපි නිතර හමු වෙන අපි දන් දෙන රහතන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ ළඟට ගිහිල්ලා මේකට සමාවක් ගන්න තිබුණානේ. ඇයි මේක මෙච්චර කාලයක් හංගගෙන හිටියේ කියලා. ඉතින් එහෙම කියලා සිටුවරයා කිව්වා කමක් නැහැ අපි දැන් හරි මේකට සමාවක් ගමු ඔබ බරපතල වරදක් මනසින්ම කරගෙන තියෙන. දැන් අර අකුසල් 10 අකුසල කර්මපත 10 තියෙනවානේ මනසින් පමනක් සිදු වෙන අකුසල්. ඒන් පළවෙනි එක තමයි අබි අවිද්‍යාව. අවිද්‍යාව ව්‍යාපාද මිච්ඡාදිටි. ඒවට ආය කායික වාචසික සහයෝගයක් ඕනේ නැහැ. මනසින්ම කර්මය අංග සම්පූර්ණ වෙනවා. ඒතර අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභය කියලා කියන්නේ දැන් තමන්ගේ දෙයක් සම්බන්ධව ඇති වෙන ලෝභය සාමාන්‍ය ලෝභය. ඒතර අනුන්සන්තක දේ මට වේවා මට ලැබේවා. ඒතර තමන්ට ධාර්මිකව කිසිදු අයිතිවාසිකමක් නැහැ එතන. සමාජ සම්මුතිය මත නීතිය මත ලෝක ධර්මතාවයේ මත කිසිදු තමන්ට අයිතිවාසිකමක් කියන්න බැරි දෙය ඒක මට මට අයිති වෙන්නට ඕන ඒක මගේ වෙන්නට ඕන කියලා දැඩිව ඇතිවෙන ලෝභය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට ඒක කායික වාචසික ක්‍රියාත්මක වුණත් නැතත් ඒ දැඩි ලෝභය සම්පූර්ණයෙන්ම අකුසල කර්මපතයක් හැටියට මානසිකවම සිද්ධ වෙනවා. ඉතින් දැන් මොහු ඒ බඳු කර්මයක් තමයි මේ කරගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් අර සිටුවරයා කිව්වා මේ එහෙනම් අපි මහා කච්චායන මහරහතන් වහන්සේට ආරාධනා කරලා මේකට සමාවක් ගමු කියලා වරලා ඔහු මහා කච්චාන හාමුදුරන්ට ආරාධනා කළා මේ සිටු නිවසේ දානෙකට වඩින්න කියලා. ඊට පස්සේ අර සිටු දියණිය දානමාන සකසලා ඒ નિયમિત දවසේ උන්වහන්සේට පූජා කරලා ඊට පස්සේ අවසානයේ ගිහිල්ලා වැඳ වැටිලා සමාව ඉල්ලුවා ස්වාමීනි මම නොදැන කරපු වරදට මට සමාව වෙන්න කියලා. ඊට පස්සේ මහා කච්චාන හාමුදුරුවෝ මොකද්ද කියලා පස්සේ අර කතන්දරේ කිව්වා. කිව්වට පස්සේ උන්වහන්සේ සමාව දුන්නා. සමාව දෙනකොටම අර අකුසල කර්මය යටපත් වුණා යටපත් වෙච්ච සැනින්ම නැවත වතාවක් ඔහු පුරුෂයෙක් බවට පත් වුණා. ඉතින් මේවා නිකන් අර කෙනෙකුට අහගෙන ඉන්නකොට සුරංගනා කතා වගේ වෙන්නට පුළුවන්. නමුත් මේ කර්ම ශක්තිය කියන එක හරි සුවිශේෂ දෙයක්. ඊට පස්සේ දැන් පුරුෂයෙක් හැටියට ඉඳලා ස්ත්‍රියක් වුණා ස්ත්‍රියක් හැටියට ඉඳලා යලිත් පුරුෂයෙක් වුණා. ඉතින් ඒකත් එක්කලා දැන් ඔහුට ඒ සිටු නිවසේ ආපහු ජීවත් වෙන්නත් බෑ මොකද බිරිඳක් හැටියට කාන්තාවක් හැටියට තමන් එතන ජීවත් වෙන දරුවෝ දෙන්නේගේ අම්මා කෙනෙක් හැටියට දැන් තවදුරටත් ඒ නිවසේ රැඳෙන්න බෑ තමන් හිටපු ගෙදරට යන්නත් බෑ දැන් එතන තමන් මියගිය කෙනෙක් හැටියට අවසන් චාරිත්‍රාත් කරලා ඉවරයි ඊට පස්සේ කලකිරීමත් එක්කලා ඔහු සම්බුද්ධ ශාසනයෙහි පැවිදි වුණා පැවිදි වුණාට පස්සේ දැන් එක එක හාමුදුරුවරු මේ සෝරෙය්‍ය භික්ෂුන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේට වඩා සෙනෙහසක් ඇති වෙන්නේ අර පියෙක් හැටියට ලබාපු දරුවෝ දෙන්න ගැනද මවක් හැටියට ලබාපු දරුවෝ දෙන්න ගැනද වඩා සෙනෙහසක් ඇති වෙන්නේ කියලා. ඉතින් එතකොට මේ හාමුදුරුවෝ කියනවා මවක් හැටියට ලැබූ දරුවෝ දෙන්න ගැන මට වැඩි සෙනෙහසක් තියෙනවා කියලා. ඉතින් ඒක එහෙම ඒක එක් එක්කෙනාගේ ස්වરૂපේ මත වෙනස් වෙන්න පුළුවන්. සමහර පිය කෙනෙකුට ඒ පීත්‍රෝස්නේහය බලවත් වෙන්නට පුළුවන්. සමහර මව් කෙනෙකුට මාත්‍රෝස්නේහය බලවත් වෙන්නට පුළුවන්. ඒක ඉතින් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඉතින් මේ හැමදෙරු පිළිතුරු දුන්න මට මවක් හැටියට ලැබුණු දරුවෝ දෙන්න ගැන තමයි විශේෂ බැඳීමක් තියෙන්නේ කියන්නේ. ඉතින් ඔහොම නැවත නැවත ප්‍රශ්න කළා එක එක හාමුදුරුවරු ඊට පස්සේ එක දවසක් කාලයක් ගිහිල්ලා නැවතත් ස්වාමීන් වහන්සේ නම ඔය ප්‍රශ්නය මේ හාමුදුරන්ගෙන් අහනවා. අහනකොට උන්වහන්සේ කියනවා මට පියෙක් හැටියට ලබාපු දරුවෝ සම්බන්ධවත් මවක් හැටියට ලබාපු දරුවෝ සම්බන්ධවත් විශේෂ ඇලීමක් බැඳීමක් නැහැ කියලා. මේක කිව්ව ගමන් දැන් අනිත් හාමුදුරුන්ගෙන් අහලා තියෙනවා මේ හාමුදුරුවෝ මෙහෙමයි උන්වහන්සේ උත්තර දෙන්නේ කියලා. දැන් උන්වහන්සේට වෙනස් විදිහට උත්තර දුන්නාම උන්වහන්සේ කියනවා සෝරේය හාමුදුරුවෝ බොරු කියනවා. කියලා. ඊට පස්සේ මේක ගිහිල්ලා බුදුහාමුදුරන්ටත් කිව්වා. පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මහණෙනි ඒ සෝරේය භික්ෂුව බොරුවක් නෙමෙයි කිව්වේ. ඔහු කලිනුත් ඇත්ත කිව්වේ, දැනුත් ඇත්ත කිව්වේ. කලින් ඇත්ත කිව්වා කිව්වේ ප්‍රතඥ භික්ෂුවක් හැටියට ඉන්නකොට ඒ මාතෘ ස්නේහය බලවත් බව උන්වහන්සේ ප්‍රකාශ කළා. හැබැයි දැන් උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසාරහත්වයටපත් වෙලා ඉන්නේ. ඒ නිසා දැන් උන්වහන්සේට අර මවක් හැටියට ලබාපු දරුවෝ ගැනවත් පියෙක් හැටියට ලබාපු දරුවෝ ගැනවත් විශේෂ ඇල්මක් නැහැ කියලා. දැන් එතකොට මේ කතාවත් වර්තමානයේ බොහෝ දෙනා විකෘති කරනවා. බුදුරජාණන් වහන්සේ පවා මේ ලිංග විකෘතිකයන්ට අවස්ථාව සලස්සලා දුන්නා ආදිවසෙන්. දැන් සෝරේය හාමුදුරුවෝ කියන්නේ එහෙම ලිංග විකෘතිකයක් නෙමෙයි. උන්වහන්සේ පුරුෂයෙක් හැටියට හිටියා ඊට පස්සේ සම්පූර්ණ ස්ත්‍රියක් බවට පරිවර්තනය වුණා ස්ත්‍රියක් බවට පරිවර්තන වුණාන් පස්සේ සම්පූර්ණ ස්ත්‍රියක් ඒ නිසානේ දරුවන් පවා බිහි කරන්නට පුළුවන් ඊට පස්සේ නැවත අර කර්ම වේගය යටපත් වෙනකොට නැවතත් පුරුෂයෙක් බවට පත් වුණා එතකොට පුරුෂයෙක් හැටියට ඉන්න කාලේ පැහැදිලිව පුරුෂයෙක් ස්ත්‍රියක් හැටියට ඉන්න කාලේ පැහැදිලිව ස්ත්‍රියක් එතකොට එතන මොකුත් ආයේ විකෘතියක් හෝ විකෘතිකාම ආශාවක් හෝ කියන தත්ත්වයක් එතන ඇත්තේ නැහැ. අර විකෘතිකාම ආශාවන් තියෙන ලිංග විකෘති පුද්ගලයෝ ධර්මයෙන් හඳුන්වන්නේ පණ්ඩක කියන නමයි. ඒතර මේ පණ්ඩකයන් අතර විවිධ වර්ග ඉන්නවා. ස්ත්‍රී පුරුෂ ස්වરૂපයන් දෙකම ප්‍රකට නොවන අය ඉන්නවා. ඒ කියන්නේ ස්ත්‍රී භාවයක්වත් පුරුෂ භාවයක්වත් මොකක්වත් ප්‍රකට නැහැ. ඊට පස්සේ තව සමහරු ඉන්නවා ස්ත්‍රී පුරුෂ භාවයන් දෙකම ප්‍රකටයි. එතකොට තව තව විශේෂ මානසික දුර්වලකම් තියෙන රාගික වශයෙන් එක එක පැතිවලට ඇබ්බැහි වෙන බර වෙන අය ඉන්නවා ඒ සියලු දෙනා එකම නමකින් හඳුන්වන්නේ පණ්ඩක කියලා ඒ අය සසුන්ගත නොකල යුතුය පැවිදි නොකල යුතුය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයි හේතු දෙකක් නිසා එකක් තමයි හේතු දෙකක් නෙමෙයි එතන කිහිපයක් තියෙන්නට පුළුවන් ප්‍රධාන වශයෙන් ප්‍රධාන හේතු දෙක තමයි එබඳු කෙනෙක් පැවිදි කළයි කියලා ඒ බරපතල කර්ම හෝ මානසික විකෘතිය හේතු කොටගෙන ඒතනත්තා ශාසනයට ඇතුළු වුණාය කියලා ඒතනත්තාට යහපතක් කරගන්නට බෑ. භික්ෂුවක් හැටියට ලබන්නට උත්සාහ කරන ධාන අභිඥා මාර්ගඵල ආදී ලබන්නට ඒතනත්තාගේ කර්ම වේගය හෝ අර මානසික දුර්වලකම් බාධා ඇති කරනවා. ඒක එකක්. අනිත් එක තමයි ඒ බඳු කෙනෙක් පැවිද්දටපත් වුනහම ඒතනත්තා නිසා මේ සමස්ත භික්ෂු සංස්ථාවට අනිත් අයගෙන් එන්න පුළුවන් චෝදනා, නිନ୍ଦා, අපවාද ප්‍රබලයි. ඒ නිසා ඒ ඔය දෙපැත්තම ගැන සලකලා බුදුරජාණන් වහන්සේ බඳු අය ශාසනයට ඇතුළත් නොකරගත යුතුයි කියලා දේශනා කරන්නේ. හැබැයි පැහැදිලිව ස්ත්‍රියක් හැටියට හෝ පැහැදිලිව පුරුෂයෙක් හැටියට ඉන්න කෙනෙක් එහෙම අතුලත් කරගන්නට බාධාවක් නැහැ. දැන් සෝරෙය සිටුවරයා පැවිදි වෙන්නේ පැහැදිලි පුරුෂයෙක් හැටියට. ඒ නිසා එතන කිසිදු ගැටලුවක් නැහැ. එතකොට අර විකෘතිතා කියලා කියන්නේ අර වගේ කායික විකෘතිතා තියෙනවා සමහරුන්ට. සමහරුන්ට කයෙහි ප්‍රകൃතිය තිබ්බ වුණත් මානසික විකෘතිතා තියෙනවා. මේ මානසික විකෘතිතා විවිධ ක්‍රමවලට පැහැදිලි කරලා තියෙනවා. ඒ ඔක්කොම ස්ත්‍රී පුරුෂ භාවයේ විකෘතිතා හැටියට දක්වන්නේ. එතකොට එහෙම අයට බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවක නිග්‍රහ කරලා නැහැ. අපවාද කරලා නැහැ. ඒ අය හිලාතලා දැකිය යුතුයි කියලා නැහැ. හැබැයි එහෙමයි කියලා ඒ අය සමාජගත කළ යුතුයි. ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට සමාජයේ තැනක් දෙන්නට ඕන අනිත් අයත් එහෙම වෙන්න ඕන කියලා එහෙම එකක් කොතනකවත් දේශනා කරන්න හෝ අනුමත කරලා නැහැ. ප්‍රධාන වශයෙන්ම එහෙමයි මහානකමටවත් සම්බන්ධ කරගන්න එපා කියන එක පැහැදිලිව දේශනා කරලා තිනවා. ඉතින් ඒ නිසා වර්තමානයේ හුඟක් දෙනා මේ අදහස් විකෘති කරලා දක්වනවා. ඒගොල්ලන්ට ඕන විදිහට අර්ථකථනය කරනවා. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් මෙහෙම හිටියා සාසනෙත් මෙහෙමයි හිටියා එහෙම කී කිය. එතකොට යම්කිසි කෙනෙක් මේ නීති පනවන්නට කලින් සසුන්ගත වෙලා ඉන්නට පුළුවන් ඒ බඳු දුර්වලකම් තියෙනවා. හැබැයි මේ නීති පනවන්නේ ඒ දුර්වල තත්ත්වයන් ප්‍රකට වෙලා එයටත් හානි සංඝ සංස්ථාවටත් හානි ඒ නිසා සමාජයේ අප්‍රසාදයටපත් වීම ආදී මේ தත්ත්වයන් උද්ගත වෙනකොට තමයි බුදුරජාණන් වහන්සේ වට නීති පනවන්නේ. ඒ නිසා භික්ෂු සංස්ථාව ඇතුළට ඒ වගේ පිරිස ඇවිත් තියනවා නීති පනවන්නට පෙර ආතුව. හැබැයි නීති පැනෙවට පස්සේ බුද්ධ නීතියට අනුව කටයුතු කරනකොට ඒ වගේ අය හඳුනා ගත්තොත් ඒ බඳු අය පැවිදි නොකරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට දැන් කායික විකෘතියක් තියෙනවා නම් එහෙමයි පැවිදි නොකළොත්. එතකොට මානසික විකෘතිතා තියෙනවා නම් පැවිදි කළත් උපසම්පදා කරන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා. එතකොට දැන් මේ ලිංග පරිවර්තනය කියන එක ඔය විදිහට කර්මානුරූපව ස්වභාවිකව සිද්ධ වෙන්නට පුළුවන් තත්වයක් තමයි ලිංග පරිවර්තනය. ලිංග විකෘතිය කියන එක ඒකත් කර්මානුරූපව සහ මානසික තත්ත්වයන් මත සිද්ධ වෙන්නට පුළුවන් තත්ත්වයක්. එතකොට ඒක පරමාර්ථ වශයෙන් කොහොමද සිද්ධ වෙන්නේ කියන එක තමයි අපි මෙහිදී කතා කරන්නේ. නායක හමුදුරෝ හිදි පැහැදිලි කරනවා සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවටද පුරුෂයෝ ගැහැණු බවටද පැමිණෙති. තේන කෝපන සමේන අඤ්‍යතරස්ස භික්ඛුනෝ ඉත්ති ලිංගම් පාතු භූතං හෝති තේන කෝපන සමේන අඤ්‍යතරස්ස භික්ඛුනියා පුරිස ලිංගම් පාතු භූතං හෝති විනේ හිතේ බව දක්වා තිබේ ලිංග පරිවර්තනය වන්නේද කර්මෙනි දැන් ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප කියන භාව රූප දෙකම ඇති වෙන්නේ කර්ම ශක්තියෙන්නේ. එතකොට ඒ ඇති වෙච්ච ස්තත්වය පරිවර්තනය වෙනවා නම් ඒ පරිවර්තනය වීම සිද්ධ වෙන්නේ යම්කිසි කර්ම වේගයක් හේතු කොටගෙන. බලවත් අකුසලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහළ වේ. ලිංග පරිවර්ත ලිංග පරිවර්තනය පිළිබඳ කී යුතු කර්ම තත්ත්වයේ ගැඹුරු කරුණකි. එතකොට මම පසුගිය සතියේ පැහැදිලි කළා මේක හරියට වරදවා වටහා ගන්න කාරණයක් පුරුෂයෙක් හැටියට ඉඳලා ඒතනත්ත ස්ත්‍රියක් බවට පරිවර්තනය වෙන්න බලවත් අකුසල කර්මයක් හේතු කරගන්න. දැන් මේකෙන් කියවෙන්න ප්‍රකෘතියෙන් ස්වභාවිකව යම් කිසි කෙනෙක් ස්ත්‍රියක් බවට පත් වෙන්නේ අකුසල කර්මයෙන් නිසයි කියලා එකක් මේකෙන් කියවෙන්නේ මේකෙන් කියවෙන්නේ යම් කිසි පුරුෂයෙක් හැටියට ඉඳලා ඒතනත්තාගේ ලිංග පරිවර්තනයක් සිද්ධ වෙලා ස්ත්‍රියක් බවට පත් වෙනවා ඒක වෙන්නේ අකුසල කර්මයක් නිසා කියලා. එතකොට මේ දෙක පටලව ගන්නට එපා. අපි පසුගිය සතියේ කතා කළා ස්ත්‍රීත්වයේ උපදින්නට ප්‍රධාන හේතු තියෙනවා ස්ත්‍රී තෘෂ්ණාව, ස්ත්‍රී ආකල්පය, ස්ත්‍රී මනෝභාවයන්, ඊට ගැළපෙන කර්ම. එතකොට ස්ත්‍රී තෘෂ්ණා කියලා කිව්වේ තෘෂ්ණාවේ ස්ත්‍රී පුරුෂ භාවයක් නෑ හැබැයි ස්ත්‍රීන්ට ආවේනික වූ කටයුතු වලට දරුවන් බිහි කිරීම ආදී ස්ත්‍රියකට පමණක් ආවේනික කටයුතු වලට ඇලුම් කරනවද ඒක අපේක්ෂා කරනවද ඒ පිළිබඳ ආකල්ප දරනවද ඒ මාතෘත්වය පිළිබඳ ස්ත්‍රීත්වය පිළිබඳ මනෝභාවයන් ආකල්ප චින්තනය සිතුම් පැතුම් එබඳු තෘෂ්ණාවන් යම් කෙනෙකුට පවතිනවද එය තමයි එයා දිගින් දිගටම ස්ත්‍රීත්වේ පවත්වාගෙන යන්නට ප්‍රධාන සාධකේ වෙන්නේ. එතකොට ඒ තෘෂ්ණාවත් ඒ තෘෂ්ණාව සහගතව සිද්ධ කරන ලද යම් යම් කර්ම කුසල කර්ම කුසල කර්ම වෙන්නේ මනුලෝපදින්නේ. එතකොට ඒ හා සම්බන්ධ බැඳුණු කුසල කර්ම. එතකොට කුසල කර්මයෙන් තමයි මනුලොවට එන්නේ. ඊට පස්සේ කුසල කර්මය සහ අර තමන්ගේ මනෝභාවයන් පාදක කොටගෙන තමයි ස්ත්‍රීත්වෙහි ජනිත වෙන්නේ. හැබැයි යම් කිසි කෙනෙක් සසරේ පුරුෂයෙක් හැටියට පැමිණිලා මේ භවයේ පුරුෂයෙක් බවට පත් වෙලා හදිසියේ ස්ත්‍රීත්වයට පත් වෙනවා නම් ඒක වෙන්නේ යම් අකුසල කර්මයක් හේතු කොටගෙන. ඒ වගේම යම් කෙනෙක් සාංශාරික වශයෙන් පුරුෂයෙක් හැටියට පැමිණිලා අකුසල කර්මය හේතු කොටගෙන ඊළඟ භවයේ ස්ත්‍රීත්වයට පැමිණෙන්නටත් පුළුවන්. එතකොට මේ අකුසල කර්මයක් හේතු කොටගෙන ස්ත්‍රීත්වයට පැමිණුණු පැමිණීම පිළිබඳව දක්වන්නේ විශේෂයෙන් පරදාර සේවනය. එතකොට යම් පුරුෂයෙක් පර අඹුවන් සේවනය කරනවා නම් ඒ අකුසල කර්මයේ විපාකය ඍජුවම නිරේහි උපද්දවන්නට හේතු වෙනවා මරණාසන්නෙහි සිහිපත් වුණු ඊට පස්සේ නිරේහි උපදින්නේ නැතිව එතනත්තා නිරෙහි ඉපදිලා දුක් විඳලා ඒ කර්මය ටිකෙන් ටික ගෙවි යනකොට ඒ තනත්තා තිරසන් ආදී ආත්ම භාවවල උපදින්නට පුළුවන්. ඒ උපදින ආත්ම භාවවලත් අර ස්ත්‍රී පුරුෂ දෙපැත්තටම නැති සතෙක් හැටියට උපදින්නට පුළුවන්. මනුලෝපන්නත් ඒ ස්ත්‍රී පුරුෂ දෙපැත්තටම නැති නපුංසක කියන සත්වයක් හැටියට උපදින්නට පුළුවන්. ඊළඟට ස්ත්‍රී යම්කිසි තිරසන් ආත්ම භාවයක උපදිනවා නම් පුරුෂ පුරුෂ සතෙක් හැටියට එතනදී දැන් ඔය මේ ගවයන් පිළිබඳව එහෙම ගවය හදන අය එහෙම අර පුරුෂ ගවයන් පිළිබඳව යම් යම් ශල්‍ය කර්ම කරන අතීත කාලේ නම් ඒක වෙන ක්‍රමයකට කරන්නේ දැන් ශල්‍ය කර්ම මගින් දැන් සුනකයෝ පූසෝ ඒ වගේ සත්තුන්ට පවා ඒ ශල්‍ය කර්ම කරනවා. එතකොට ඒ ශල්‍ය කර්ම කරලා ඒ සත්තුන්ගේ පුරුෂ ස්වභාවය සම්පූර්ණයෙන්ම සක්‍රිය වෙන්නට නොදී නිෂේධ කරනවා. එතකොට ඒ වගේ தත්වයන්ට ඒ වගේ අතවරවලට ලක් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තිරසං ආත්මික උපන්නත් මනුෂ්‍ය ආත්මික උපන්නත් ස්ත්‍රී ස්වરૂපයෙන් උපදින්නට පුළුවන්. ඊට පස්සේ ස්ත්‍රී ස්වરૂපයෙන් උපදිනකොටත් විවිධ සමාජයෙන් බලපෑම් අඩන්තේට්ටම් සිද්ධ වෙන්නට පුළුවන්. මොකද අකුසල කර්මයක් නිසා එතනට ඇද වැටිලා තිබීම හේතු කොට. ඊට පස්සේ තවදුරටත් කියනවා ඒ අකුසල කර්මේ තව තවත් ශේෂ වෙනකොට ස්ත්‍රීත්වය උපන්න වුණත් දරු සම්පත් අහිමි වෙනවා. ඊට පස්සේ තව එහාට යනකොට කියනවා දරුවන් ලැබුණා වුණත් ස්ත්‍රී දරුවන් පමණයි ලැබෙන්නේ. දැන් ඔන්න ඔය කතාව තමයි අරගෙන අර පහුගිය කාලේ ගැහණු ළමයි ලැබෙන්නේ පව් කරපු අයටයි කියන කතාවක් එක ස්වාමින් වහන්සේ නමක් සමාජගත කළේ. එහෙම කියන්නට පුළුවන් කමක් ඒක අර කියාගෙන යන දීර්ඝ කතාවක ඒ කර්ම ශේෂයේ හැටියට දක්වන එක කරුණක් මතු කරලා ඒක සමස්තයට ආරෝපණය කිරීම. ඒක තනිකරම ධර්ම විකෘතිය. එතකොට යම් ධර්මකාරණයක් අදාළ වෙන්නේ ඒ කියන સંદર્ભයටයි. ඒ කියන තැනටයි. එතකොට ඒ කියන තැනට නැතු ඒක වෙනත් තැනක තිබ්බ ගමන් එතන අර්ථය සම්පූර්ණයෙන් විකෘති ඒ නිසා ධර්ම විකෘතීන් කියලා කියන්නේ මේ පොතේ තිබ්බ පමණට ඒක හරි කියලා කියන්න බෑ. පොතේ කාටද කොතනද කවර කරුණක් අරබයාද ඒක දේශනා කරලා තියෙන්නේ. එතනටයි ඒක හරියන්නේ. එහෙම නැති වෙච්ච ගමන් ඒක වෙනත් තැනකට ගිහිල්ලා බද්ධ කරපු ගමන් ඒක විකෘතියක් වෙනවා. අද ගොඩාක් වෙලාවට භික්ෂුන් වහන්සේලාත් මේ පටලවිල්ල කරනවා. Tamanට යම් කාරණයක් තහවුරු කරන්න ඕන වෙච්ච ගමන් සූත්‍ර පිටකයෙන් විනය පිටකයෙන් අභිධර්ම පිටකයෙන් අර ධර්ම පාඩේ අරන් ගිහිල්ලා අතන්ට හේතු කරනවා අලවනවා. හැබැයි එතන සම්පූර්ණ ටික කියවලා බැලුවා පස්සේ එහෙම එකක් නෙමෙයි එතන කියන්නේ. වාක්‍ය ඒක වුණාට ඒකෙන් අදහස් කරලා තියෙන්නේ ඒක නෙමෙයි. කියන්නේ ඒවා තමයි සූක්ෂම විදිහට ධර්මය විකෘති කරන අවස්ථා. එතකොට ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන ස්ත්‍රීත්වයේ උපදින සියලු දෙනාම ස්ත්‍රී භාවයේ උපදින්නේ අකුසල කර්මයක් නිසා නෙමෙයි. එහෙම ගත්තොත් අපිට මහා මායා දේවිය යසෝදරාව එතකොට මේ මේ කවුද ප්‍රධාන අග්‍රදායිකාව විසාකාව ඒ වගේ චරිත එතකොට උපදින්නේ අකුසල කර්මය නිසා නෙමෙයි. ප්‍රබල කුසල් එක්කලා. ඒ නිසා පැහැදිලිව බුදුදහමෙහි දක්වනවා ස්ත්‍රීත්වයට යන්නේ සියලු දෙනාම අකුසල කර්මය නිසා නෙමෙයි. අර ඒ ස්ත්‍රීත්වයට යන්නේ මොකක් නිසාද? ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී මනෝභාවයන්, ස්ත්‍රී තෘෂ්ණාවන්, ඒ මාතෘත්වයට තියෙන රුචිකත්වය, තමන්ගේ ප්‍රාර්ථනා, ඔය කියන සියල්ලක් එක්ක තමයි එතනට යන්නේ. හැබැයි ඇතම් කෙනෙක් අකුසල කර්ම නිසා ස්ත්‍රීත්වයට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම Tamanට දරුවන් හැටියට ස්ත්‍රී දරුවන් ලැබෙන්නේ අකුසල කර්මයක් නිසා නෙමෙයි. හැබැයි ඇතම් කෙනෙකුට ස්ත්‍රී දරුවන් ලැබෙන්නට පුළුවන් අකුසල කර්මය හේතු කොටගෙන. එතකොට මේක දෙකක් කාරණා දෙකක් ඇතැම් අවස්ථාවල. දැන් ඕකනේ පහුගිය දවස්වලත් අර ගැටලුවක් වුණේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියන එතකොට අචින්තිතම්පි භවති කියලා කියන්නේ නොසිතූ දේ සිද්ධ වෙනවා කියන එක නෙමෙයි. එහෙම නැත්නම් සිතූ දේ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. අචින්තිතම්පි භවති. නොසිතූ දේද සිදුවේ. එතකොට නොසිතූ දේද සිදුවේ කිව්වහම එතන තියෙන යම්කිසි සම්භාවිතාව. ඔක්කොම නොසිතන විදිහට සිද්ධ වෙනවා කියන එක නෙමෙයි. නොසිතන දේත් සිදු වෙන්න පුළුවන්. ඒක යම් සම්භාවිතාවක්. ඊට පස්සේ චින්තිතම්පි විනස්සති. ඒ හිතන මොකක්වත් සිද්ධ වෙන්නේ කියන එක නෙමෙයි. හිතන දේද සිදු නොවිය හැකි. ඒක යම් සම්භාවිතාවක්. අන්න වගේ තමයි ස්ත්‍රීත්වයේ ඉපදීම අකුසල කර්මය නිසාද විය හැකි. ඒ යම් සම්භාවිතාවක්. ඊට පස්සේ ස්ත්‍රී දරුවන් ලැබීම අකුසල කර්මය නිසාද විය හැකි. ඒවා පරිස්සමෙන් අපි වෙන් කරගත්තේ නැත්නම් සමස්තයට ආරෝපණය කළොත් අපි නිවැරදි ධම නෙමෙයි එතනදී හඳුනාගන්නේ පටලවිල්ලක් විකෘතිය. ඉතින් අද ගොඩාක් වෙලාවට කාන්තාවන් සහ පිරිමි දෙගොල්ලම මේ කරුණෝ වැරදි විදිහට අර්ථකථනය කරගෙන හුඟක් අර්බුද ඇති කරගන්නේ. එකයි ඒ කාරණේ එච්චර දීර්ඝ වශයෙන් අපි එතනදී පැහැදිලි කරන්නට යෙදුනේ. එතකොට ලිංග පරිවර්තනය පිළිබඳ කිය යුතු කර්ම தත්ත්වය ගැඹුරු කරුණකි. එය අභිධර්මයේ නොදන්නවම් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්ම භාවයේ කුසලයකින්ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුසල කර්මජ රූප මිස අකුසල කර්මජ රූප නැත. මේ මේ ටික හරියම වැදගත්. එතකොට මිනිසෙක් වෙන්නම කුසල කර්මයක. එතකොට ඒ කුසල කර්මයෙන් උපදින සත්ත්ව ශරීරෙහි කුසල කර්මජ රූප මිසක් අකුසල කර්මජ රූප ඇත්තේ නැහැ. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුසලයක් කළ කලෙහි ඔහුගේ ජනක කර්මය හෙවත් උත්පත්තියට හේතු කර්මය එයින් දුබල වේ. එය ඉන්පසු පුරුෂ භාව රූපයන් ඉපදීමට නොසමත් වේ. එතකොට අර පුරුෂයෙක් හැටියට ඉන්න කෙනෙක් අර සෝරේය සිටුවරය වගේ බලවත් අකුසලයක් කළාම එතකොට ඒ තනත්තා කරගත් අකුසලය මේ කර්මපතයක්නේ. මනෝද්වාරිකව සිද්ධ වෙන කර්මපතයක්. කර්මපතයක් කියලා කියන්නේ කර්මපතයක් කියලා කියන්නේ උත්පත්තියට හේතු වෙන කර්මයක්. උත්පත්තියට හේතු වෙනවා කියලා කියන්නේ ප්‍රතිසන්ද විපාකත් ඇති කරන්න පුළුවන් ප්‍රවෘත්ති විපාකත් ඇති කරන්න පුළුවන් ප්‍රතිසන්ද විපාකය ඇති කරන කර්මයට තමයි ජනක කර්මයක් කියන්නේ. ඒතකොට මේ ජනක කර්මයක් කරපු ගමන් ඒතනත්තා දැනට ඉපදිලා හිටපු ජනක කර්මයට ඒකෙන් යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා. එතකොට දැනට ඉපදිලා තියෙන ජනක කර්ම ශක්තියත් එක්කලා පුරුෂ භව රූප ටිකක් හටගන්නේ ඔහුගේ මානසික තත්ත්වයයි ඔක්කොම එක්කලා හැබැයි අර අභිනවයෙන් සිද්ධ කරපු බලවත් අකුසල කර්මය අර ජනක කර්මයට යම් බලපෑමක් ඇති කළා මේ ජනක කර්මයෙන් ඒ ජනක කර්මය දුර්වල වෙනවා ඒ දුර්වල වෙච්ච ගමන් අර පුරුෂ භව රූප ඇති කරන්නට සමත් නොවෙනවා එතකොට තමයි අර පරිවර්තනයේ වෙනස සිද්ධ වෙන්නේ කර්මයේ පීඩණයෙන් දුබල ජනක කර්මයෙන් පසුවේ సంతානෙහි ස්ත්‍රී භාව රූප උපදවයි. කලින් පැවැත්තා වූ පුරුෂ භාව රූප ඒවායේ ආශ ගෙවීමෙන් නිරුද්ධ වේ. ඉන්පසු පුරුෂාස්ත්‍රියක් වේ. පසුව ඔහුගේ సంతානෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූද කර්මය එකක්මයි. එතකොට දැන් ප්‍රතිසන්දියත් එක්කලානේ භව රූප හටගන්නේ. එතකොට ප්‍රතිසන්දි සිත තමයි ප්‍රතිසන්දි සිත මනුෂ්‍ය ලෝකෙ උපදින්නේ කුසල කර්මයකින්. එතකොට ඒ කුසල කර්ම ප්‍රතිසන්දිය තමයි ඒ තනත්තාගේ ශරීරයේ ස්ත්‍රී භව රූප හෝ පුරුෂ භව රූප ඇති කරන්නේ. හැබැයි අර හදිසිය කරගන්න අකුසල කර්මයෙන් අර ප්‍රතිසන්දි සිතට ප්‍රබල බාධකයක් ඇති කළාම ඒ ඒ ප්‍රතිසන්දි ශක්තිය දුර්වල වෙනවා. දුර්වල වුණාන් පස්සේ එතනින් එහාට ස්ත්‍රී භාව රූප ඇති වෙන්නට පටන් ගන්නවා. එතකොට ඒ පුරුෂ භාව රූප ඇති කරන්නේ ස්ත්‍රී භාව රූප ඇති කරන්නේ උත්පත්තියෙන් ගත්තු කුසල කර්මයෙන්මයි. හැබැයි ඒ කුසල කර්මයට බලපෑම් ඇති කළ අකුසල කර්මයකින් ඒ නිසා ඒක දුර්වල වුණා. ඒ නිසා අකුසල කර්මයෙන් ස්ත්‍රී රූප ඇති කරනවා නෙමෙයි අර කුසලය දුර්වල වීම හේතු කොටගෙන තමයි ඒ ස්ත්‍රී භාව රූප ටික එතන හටගන්නේ. එය ඔහුගේ උත්පත්තියට හේතු කුසල කර්ම. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුසල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කොට කතා කිරීමේදී බලවත් අකුසලයෙන් පුරුෂ ලිංග අතුරුදහන් වී ස්ත්‍රී ලිංගයේ පහළ වෙතයි කියනු ලැබේ. එය පර්යාය කතාවකි. එතකොට අකුසල කර්මයෙන් ස්ත්‍රී භාවයටපත් වුණා කියන එක නිකම් මතු පිටින් කියන කතාවක්. අපි දැන් ඒ වගේ කාරණා ගොඩක් මේකෙදි ඉගෙන ගත්තනේ මොනවද? දැන් අපි අතින් බිත්තියට ගැහුවාම බිත්තිය අත වැදිලා අත තුවාල වෙනවා. අස්ති බිඳෙනවා. දැන් එතකොට මේ බිඳීම සිද්ධ වෙන්නේ අත ගිහිල්ලා අර බිත්තියේ හැපීම නිසා කියලා තමයි අපිට බැලූ බැලමට පෙනෙන්නේ. නමුත් ඇත්තටම පරමාර්ථ වශයෙන් එහෙම එක රූපයක් තව රූපයක හැප්පෙන්නේ නැහැ. හැප්පෙන්නේ නැත්තේ ඒ රූප කලාප අතරේ ආකාශ ධාතුව තියෙනවා. ඒකට කියන්නේ පරිච්ඡේද අවකාශය. ඒ නිසා කොයිම වෙලාවකවත් රූප කලාප දෙකක් එකට ගැටෙන්නේ නැහැ. එහෙමනම් දැන් අර බිත්තිය හැප්පිලා අත කැඩුනා, තුවාල වුණා කියන්නේ මොකක්ද? ඒ ඇති වෙන කම්පනයත් එක්කලා සිද්ධ වෙන රූප වෙනසක්. එතකොට මේක ගිහින් හැප්පෙන්නේ නැහැ. නමුත් ඒ වායු වේගයත් එක්කලා මෙතනින් ඇති වෙන ජවයත් එක්කලා ගිහිල්ලා අතන ඇති කරන කම්පනය අපේ අස්ති විභේදනය කරන්නට තුවාල ඇති කරන්නට යම් හේතුවක් වෙනවා. එතකොට තව අපි කතා කළා තාච්චියට ආපපි ටික ටිකක් දාලා ලිපේ තිබ්බන් පස්සේ අර ලිපේ දාන ගින්දර ටිකෙන් තමයි ආපේ පිච්චෙන්නේ වගේ අපිට පේන්නේ. නමුත් ඇත්තටම ආපේ පිච්චෙන්නේ ලිපේ ගින්දර වලින් නෙමෙයි. ලිපේ ගින්දර ටික ලිපේ ගින්දර හැටියටම ඇති වෙලා නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඒකේ තේජෝ ශක්තිය විසින් අර තාච්චියේ තියෙන රූප කලාපවල තේජෝ ධාතුව උත්සන්න කරනවා. උත්සන්න කළාට තාච්චියෙන් මොකක්වත් අර පිටි ටිකට යන්නේ නැහැ. එතකොට මෙතන තේජෝ ධාතුව වැඩි වෙනකොට ඒක ආශ්‍රයෙන් ඒක උපනිශ්‍රයෙන් අර පිටිවල තියෙන රූප කලාපවල පට වියාපෝ තේජෝ ආයෝ කියලා ඇති වෙන ඒ රූප කලාපවල තේජෝ ධාතුව උත්සන්න වෙනවා. එතකොට ආප්පේ පිච්චෙන්නේ ලිපේ ගින්දරවල තේජෝ ධාතුවෙන් නෙමෙයි ආප්පේ ඇතුලේ හැදෙන තේජෝ ධාතුවෙන්. නමුත් අපි සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ ලිපේ දාන ගින්දර ටිකෙන් තමයි ආපේ පිච්චෙන්නේ. උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර දාලා තමයි ආපේ පුච්චන්නේ කියලා කියන පස්සේ ඉතින් අපිට හිතෙන්නේ උඩින් යටින් දාන ගින්දර ටිකෙන් තමයි ආපේ පිච්චෙන්නේ. නමුත් ඇත්තට පරමාර්ථ වශයෙන් අරගෙන කතා කළාම උඩින් දාන ගින්දරෙන්වත් යටින් දාන ගින්දරෙන්වත් නෙමෙයි ආපේ පිච්චෙන්නේ ආපේ ඇතුළ හැදෙන තේජෝ ධාතුව. අන්න වගේ තමයි යම්කිසි බරපතල අකුසල කර්මයක් කළාම පුරුෂ භාවයේ අහෝසි වෙලා ස්ත්‍රීත්වයටපත් වෙනවා කියලා කියන කතාව අර ලිපේ ගින්දරෙන් ආපපිච්චෙනවා කිව්වා වගේ තමයි ඒක නිකන් මතු පිටින් කියන කතාව. පරමාර්ථ වශයෙන් කතා කරලා බැලුවෙන් පස්සේ ඒක සිද්ධ වෙන්නේ අර උත්පත්ති කුසල කර්මයෙන්ම තමයි පුරුෂ රූප ඇති කරන්නේ ස්ත්‍රී රූප ඇති කරන්නේ. එතකොට අර අමතර කර්මයෙන් මොකද්ද කරන්නේ? අර උත්පත්ති කර්ම වේගයට යම්කිසි පීඩනයක් බලපෑමක් ඇති කිරීමයි. එය පිළිබඳව කිව යුතු දෑ බොහෝ ඇතත් ඒවා දක්වන්නට ගියහොත් පරමාර්ථ ධර්ම ලක්ෂණයෙන් බැහැරට බොහෝ දුර යැවෙන බැවින් මෙය මෙතකින් නවත්වනු ලැබේ. එතකොට මේ පිළිබඳව කියන්න ඕන කාරණා තව ගොඩාක් තිබුණා වුණත් එහෙම කියන්නට ගියොත් මේ පරමාර්ථ ධර්ම විග්‍රහයෙන් ගොඩක් ඈතට යන නිසා මෙතනදී ඒ කාරණා දක්වන්නේ නැහැ කියලා නායක හඳුරේ ඒ කතාව එතනින් නිම කරලා තියෙනවා. හොඳයි එහෙමනම් අපි දැන් ඔය අද කතා කළෙත් භාව රූප සහ ලිංග විකෘතිය සහ ලිංග පරිවර්තනය පිළිබඳව. එතකොට මේ මාතෘකාව අදින් ඉවර වෙනවා. අපි ලබන සතියේ එතකොට කතා කරන්නේ හෘදය රූපය, ජීවිත රූපය ආදී ඉතිරි රූප කොටස පිළිබඳව එවනම් අද ධර්ම දේශනාව අපි මේ පමණකින් නිමා කරලා ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.